නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මරණෝත්පත්ති චතුස්කය ගැන මරණෝත්පත්ති චතුස්සේ කීවේ ආයුක්ෂය, කම්මක්ෂය, උභයක්ෂය, උපච්ඡේදක කියන මේ ආකාරයෙන් මරණය සිදු වෙනවයි කියලා මරණය සිදු වෙන විධි නැත්නම් පිළිවෙල හතරක් දැක්වුවා. ආයුෂ ගෙවීමෙන් ඒ ප්‍රතිසන්දිය දෙන දුන්න කර්මයේ ගෙවීමෙන් ඒ ආයුෂයත් කර්මයක් කියන මේ දෙකම අවසන් වීමෙන් ඒ දෙකම තිබියදී වෙනත් හේතුවක් එනම් උපච්ඡේදක කර්මයක් නිසා වන මරණය කියලා විදිහට මරණය සිදුවන පිළිවෙලවල් හතරක් දැක්වුවා. කෙනෙකුගේ මරණය සිදු වුණාම ඒක ආයුෂය ගෙවී සිදු වූ මරණයක්ද නැත්නම් කර්මය ගෙවී සිදු වූ මරණයක්ද ආයුෂයයි කර්මයයි කියන දෙකම එකවර ගෙවී සිදු වූ මරණයක්ද එහෙම නැත්නම් මේ දෙකම පිළියෙදී ඔහු අතීත ජාතියකදී කරන ලද යම්කිසි කර්මයක කර්මයක් මේ මේ ලැබු ප්‍රතිසන්දිය නසාලීමට ඉදිරිපත්ව එලෙස සිදු වූ මරණයක්ද කියන මේ කාරණය තරම් තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ සාමාන්‍යයෙන් සැලකෙන විට බොහෝ දිගු කලක් ආයු වින්දනය කොට කෙනෙක් මැරෙනවා නම් ඒක ආයුෂ ගෙවීමෙන් සිදුවන මරණය කියත හැකියි. ඒ වගේම එය ප්‍රතිසන්දිය ගෙනදීමට වහල් වූ කර්මයක් ඒ නිසා ඒ අවස්ථාව වන විට අවසන් වෙනකම් ඉඳ තිබෙනවා. දැන් දැන් කුඩා ළමයෙකුගේ මරණය සිදුවන විට කියන්නට බෑ ඒ ආයුෂ ගෙවීමෙන් සිදුවන මරණයක් එක්ක. දැන් අඩු ආයුෂයෙන් මිය යන්නට සිදුවන්නේ මොන කරුණක් නිසාද කියන එක ධර්මයේ ඉගෙනගෙන වෙනවා. <clears throat> ඒ අඩු අවශ්‍යයෙන් නියාමට සිදුවන්නේ ප්‍රාණඝාත අකුසල් කරපු අයට ඒ කියලා දක්වනවා. අතීත ධාතුවලදී ප්‍රාණඝාත අකුසල් කරපු අයට ඒ ප්‍රාණඝාත අකුසල කර්මයාගේ විපාක ඉරයාදී සතර පායන්හි විඳලා ඒ වායේ ශ්‍රේෂ්ඨ අකුසලයන් අකුසල කර්මයන්ගේ ඒ විපාක වශයෙන් වුණට ඒ નિયમિત ආයුෂ ගෙවන්නට බැරුව ජීවිතයේ අතරමඟදී අවසන් වෙනවා කියලා දක්වනවා. අනේ එහෙම අයගේ මරණය පෙන්වන්නට තිබෙන්නේ අර කර්මය අවසන් වීම නිසා මේ කියන්නට බෑ. නමුත් ඔවුන් කර තිබෙන අර පාප කර්ම ඉදිරිපත් වී සිදුවන මරණයක් කියලා දක්වන්නට කියලා. කොහොම හරි මේ විදිහේ මරණය සතර ආකාරයකින් දක්වලා ඊළඟට අපි මේ මරණය සිදුවන අවස්ථාවේදී ඒ චිත්ත ප්‍රවෘත්තිය පිළිබඳ තත්ත්වයක් මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පරිදි එදා සාකච්ඡා කරා. ඒ මරණ අවස්ථාවේදී ඒ මරණ කාලයේදී ඉදිරිපත් වෙන ඒ භවාන්තරයෙහි නැත්නම් අනුතුරු ආත්ම භාවයෙහි ප්‍රතිසන්දියගෙන දෙන ඒ ජනක කර්මයම හෝ එහෙම නැත්නම් මේ කර්මය සිදු කිරීම සඳහා යොදාගත් පුද්ගලයෙකු හෝ උපකරණයක් හෝ කියන ඒ දෙයක් එහෙම නැත්නම් ඒකට කර්ම නිමිත්තයි කියනවා එහෙම නැත්නම් අනතුරු උපදනා තැන පිළිබඳව ඒ ස්ථානෙහිදී Tamanට විහරණය කරන්නට සිදුවන දෙයක් ආදි වශයෙන් ගමක් අරමුණු වශයෙන් ලැබෙනවා ඒවාටයි කියන්නේ අපි කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය කියන වචන තුනක්. ඒ ඒ කවර හෝ එකක් ඉදිරිපත් වන්නේ ඇතැම් විටක කර්මයම, එහෙම නැත්නම් කර්ම නිමිත්ත, එහෙම නැත්නම් ගති නිමිත්ත. ඒ නිමිති වශයෙන් කවරක් ඉදිරිපත් වුණාම අරමුණු වශයෙන් කවරක් ඉදිරිපත් වුණත් ඒ ඉදිරිපත් වන්නේ නැ කර්ම බලයෙන් ඒකයි කම්ම බලයෙන් කියලා කියන්නේ. කම්ම බලයෙන් සම්මන් ద్వාරාණං අඤ්‍යතරස්මින් පච්චපට්ඨාති. ඒ දොරටු සය අතුරෙන් එක්තරා ద్వාරෙකි එළඹ සිටී කියන කම්ම බලය, කර්ම බලය. ඒකට ඒ කර්මය නොසලකා හැරිය යුතු එකක් නෙවෙයි කියන්නේ ඒ නිසයි. කුඩාය කියලා අවමන් කරන්නට එපා. කර්මය පිළිබඳව එලෙස දක්වන්නේ ඒ කර්මයන් මේ බයක් ශක්තියක් පිටෙනවා බොහෝ කර්මයන්ට නැවත උපතක් ලබා දීමට ඒ නැවත උපතක් ලබා දීමට ඉදිරිපත් වෙන ඒ කර්මයේ කර්මය එසේ විපාකයක් නැත්නම් ප්‍රතිසන්දියක් ගෙන දීම සඳහා ඉදිරිපත් වන්නේද ඒ ඒ කර්ම බලය. ඒකට නිමිත්ත මේ කර්මය නිසාමයි ලැබෙන්නේ. ඒ නිමිත්ත කර්මයෙන්ම වෙන්නටත් පුළුවන්. ඒ ඒ කියන්නේ මරණාසන්නයේදී පහළ වෙන නිමිති කියන්නේ. නිමිති කියන්නේ එතන අරමුණ. කර්මයේම අරමුණ වන්නත් පුළුවන්, කර්ම නිමිත්ත අරමුණ වන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අනතුරු ආත්ම භාවයේ උපදනා ඒ අනතුරු ආත්ම භාවයේ උපදින යම් තැනකද ඒ තැන පිළිබඳ වූ යමක් Tamanට අරමුණු වශයෙන් ලැබෙන. එහෙම ලැබුණම ඒ මේ අවස්ථාව ඉතා කළ යුතු දුබල අවස්ථාවක් මරණාසන්න අවස්ථාවේ කියන්නේ ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්මය උපදවන ලබ කර්මජ රූපෙයි කියන ඒ ඒවා තමන්ගේ પરම්පරා වශයෙන් පැවතගෙන ගොස් මේ මරණාසන්න අවස්ථාව වන විට ඒ චුතිසිතේ සිට චිත්තක්ෂණ 17 ආපසු ගන්න විට ලැබෙන සිතේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප ඉපද තිතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉපදීම නවතිනවා එනිසා ඒ ප්‍රතිසන්දිසිත සිතින් ආපසු ගන්නවා ඒ කියන්නේ ප්‍රතිසන්දිසිතට పూర్වයෙන් ලැබෙන 17 වන සිත ත්‍ෘතියේ මේ බතම් ත්‍ෘතියේ සිත ත්‍ෘතිසිතේ සිට ආපසු ගන්න විට ලැබෙන 17 වෙනි සිත. ඒ සිතේ උපාදක්ෂණෙහිදී අර අනිත් සිත්වල උපාදක්ෂණ, තිතික්ෂණ, භංගක්ෂණ කියන හැම ක්ෂණයක් පාසාම කර්මජ රූප ඉපදුනා වගේ ඒ 17ට ගැනෙන ආපසු ගැන්නාම 17ට ගැනෙන සිටියේ සිට. ඒ සිටේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප ඉපද තිතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉපදී නවතිනවා. ඒ ඉපන් 17 වන චිත්තක්ෂණයේදී එනේ ආපසු ගන්නා විට 17ට ජනන සිටේ උත්පාදක්ෂණයේදී හටගත් කර්මජ රූප ඒ කර්මජ රූපයන්ට අයත් ආයු කාලය ක්‍රමයෙන් ගත කරමින් සිටින්නේ ඒ කර්මජ රූපයන්ට පිරෙන ආයු කාලය චිත්තක්ෂණ 17යි ඒ චිත්තක්ෂණ 17 පිරෙනවා චුතිසිතේ භංගයෙන් ඒ චුතිසිතේ භංගයෙන් චිත්තක්ෂණ 17 පිරෙන කර්මජ රූප යම් අවස්ථාවකදී උපදුනා නම් ඒ ඒ අවස්ථාවේ සිට ඒ ඒ ඒ සිටේ උපාරක්ෂණෙහි පටන් උපාදක්නේ උපාදක්ෂණෙහිදී හටගත්ත කර්මජ රූප ඊට පස්සේ පිටික්ෂණයේ පැමිණෙනේ පිටික්ෂණෙහි පටන් කර්මජ රූප ඉදීම නවතිනවා එතකොට හටගත් කර්මජ රූප පවතින්නේ ඊට ආයත් ඒවාට ආයත් ආයු කාලය ගත කරමින් එක කුඩා ක්ෂණයක් ගත කරනවා උත්පාදක්ෂණය පසු කළාම ඊළඟට ප්‍රතික්ෂණය පසු වුණාම ඊට ආයත් ආයු කාලයෙන් කුඩා ක්ෂණ දෙකක් ගත වෙනවා භංගක්ෂණය ගත වුණාම ඒ කියන්නේ ඒ සිත නැතුව ගියාම එයින් වෙන්නේ එක ඒ රූපයට අයත් නැත්නම් ඒ රූපයන්ට අයත් කර්මජ රූපයන්ට අයත් චිත්තක්ෂණයක්ම නැතුව ගියා. ඒකට තව ඉදිරියට තිබෙන චිත්තක්ෂණ 16ක්. එයත් ක්‍රමයෙන් ගත වෙනවා. චුතිසිතේ භංගක්ෂණය වෙන විට ඒ කර්මජ රූපයන්ගේ භංගක්ෂණය සම්පූර්ණයි. අනේ විදිහට මරණාසන්න අවස්ථාවේදී ඒ කර්මජ රූප ඉපදීමක් නැහැ. උපන් කර්මජ රූපයි පැවතගෙන යන්නේ. ඒ චිත්තක්ෂණ 17කට කලින් ලැබුණු කර්මජ රූප ඉපදගෙන ඉපදුණු කර්මජ රූප පැවතගෙන යනවා. ඒ පවතිගෙන යනවා කියන්නේ ඊට ආයු කාලය ගත කරන එතකොට ඒක භංගයට භංගය කරා යන ගමන ඒ කර්මජ රූපයන්ගේ තිබෙන්නේ අනේ ඒ නිසා ඒ අවස්ථාවේදී කර්මජ රූපයන්ගේ తත්වය දුර්වල తත්වයක්. දැන් වෙන අවස්ථාවකදී නම් ඒ කර්මජ රූප උපාදක්ෂණෙහිදීත් හට ගන්නවා, තිතික්ෂණෙහිදීත් හට ගන්නවා, භංගක්ෂණෙහිදීත් හට ගන්නවා. ඒ නිසා ඒ ඒ ආයු කාලයන් ගත කළ එක චිත්තක්ෂණයක් ගත කළ දෙකක් ගත කළ තුනක් ගත කළ හතරක් ගත කළ කුඩා අක්ෂණ. එහෙම ගත කළ කර්මජ රූප එක අවස්ථාවකදී තියෙනවා. දැන් මේ අවස්ථාවේදී අර කලින් හතගත්ත කර්මජ රූප ඒවාට ආයත ආයු කාලය මේ මේ සිත්වල අතරතුරේදී සම්පූර්ණ වෙනවා. මේ චිත්ත වීතියේ සිත්වල අතරතුරේදී සම්පූර්ණ වෙලා නිරුද්ධ වෙනවා. නමුත් හටගත් 17 වන සිතේ උපාදක්ෂණෙහිදී හටගත් කර්මජ රූප වලට පස්සේ කර්මජ රූප ඉපදීමක් නැහැ. ඒක වන්නේ ඒ ඉපද කලින් ඉපද පැවතගෙන ආපු කර්මජ රූප චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ යම් අවස්ථාවකදීද ඒ අවස්ථාවේදී නිරුද්ධ වෙනවා. දැන් ඒ නිසා ඒකට දාපි භංග ත්‍රිසිතගතව චුතිසිතේ ත්‍රිතික්ෂණෙහිදී අවසන් වන කර්මජ රූප තිබුණා. ඒව හටගත්තේ ඒ චුතියට චිත්තක්ෂණ 17කට කලින් ඇති වෙන සිතේ උපාදක්ෂණෙහිදී නෙවෙයි. ඊට කලින්. ඊටත් කලින් හටගත්තා. ත්‍ෘතියේ සිත ආපසු ගන්න විට 17 වෙනි සිතට ගැනෙන සිතේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප උපදිනවා. ඒකට ඊට ඉස්සෙල්ලා කර්මජ රූප හැම ක්ෂණයක් පාසාම උපන්නා. මේ අන්තිමට උපදින අවස්ථාව. ඊට පස්සේ කර්මජ රූප උපදීමක් නැහැ. ඒකෝට සිදුවන්නේ කුමක්ද? ආයුෂ සම්පූර්ණ කළ කර්මජ රූප ඒ ඒ ක්ෂණෙහිදී නිරුද්ධ වෙනවා. මේ ත්‍ෘතියේ සිට ආපසු ගන්නා ලැබෙන 17 වන සිතේ උපාදක්ෂණෙහිදී හටගත් කර්මජ රූපවලට ආයු කාලය සම්පූර්ණ වෙනවා. ඒ ත්‍ෘති සිතේ භංගක්ෂණය. එමයි වන්නේ. දැන් ඒ නිසා ඒ මේ මේ සිත් පවතින්නේද තා දුර්වල එනකොට සිත හට ගන්නා ප්‍රතිසන්දි අවස්ථාවේදී සිත හටගන්නේ ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි උපන් හදේවත්තු රූපය ඇසුරු කොට මේ ප්‍රතිසන්දි සිතට පස්සේ ලැබෙන භාංග සිත ඊළඟට ලැබෙන භාංග සිත ඊළඟට ලැබෙන භාංග සිත ඔය අපි වශයෙන් ලැබෙන ඒ සිත්වල වස්තුව කියන්නේ මිශ්‍රය කරන වස්තුව වන්නේ අතීතානන්තර හදේ වස්තුව. අතීතානන්තර හදේ වස්තුව කියන්නේ ඒ සිත හටගන්නට කලින් සිතේ උපාදක්ෂණයේදී හටගත්ත කර්මකී. කර්මජ රූපය වූ හදේ වස්තුව. හදේ වස්තුව. දැන් එහෙමයි මේ දැන් මේ වෙලාවේ දැන් අපි ප්‍රවෘත්ති කාලය ගැන කතා කරනවා නම් අපට මනෝ චක්තු වස්තු සෝත වස්තු ගාන වස්තු જીවහා වස්තු කාය වස්තු කියන ඒ වස්තු පස ඇසුරු නොකොට උපදනා වූ ගම් සිත් වේ නම් ඒ සියලුම සිත්වල නිස්සය වස්තුව වන්නේ හදේ වස්තු කියන. එමයි දක්වන්නේ. ඒ හදේ වස්තුව අතීතානන්තර හදේවත්තු කියලා කියන්නේ අතීතානන්තරේ කියන්නේ ඒ සිත උපදින්නට කලින් සිතේ උපාදක්ෂණීදී හටගත්ත වස්තු රූපය. දැන් එහෙම අවස්ථාවක් නෙවෙයි මේ මරණාසන්න අවස්ථාව. මරණාසන්න අවස්ථාවේදී ඒ මරණාසන්න ඒ ජවන ආදී සිත් හටගන්නේ අතීතානන්තර හදේ වස්තුව ඇතුළු කොට නෙවෙයි. එහෙනම් හටගන්නේ මේ ප්‍රතිසන්දියට චිත්තක් නැමෙ චුතියට චිත්තක්ෂණ 17කට කලින් කලින් උපන් හදේ වස්තු ඇසුරු කොට. අනේ මොකද ඒ අතරතුරේ හදේ වස්තු ඉදීමක් නැහැ. ඒ වස්තු ඇසුරු කොට. ඒ නිසා ඒ මේ චිත්ත ප්‍රවෘත්තියම ගැන සලකන විට ඒ චිත්ත ප්‍රවෘත්තියම දුබල සිතේ දුබල අවස්ථාවක් කියලා දුර්වල අවස්ථාවක්. නමුත් කර්ම බලයක් තිබෙනවා. ඒ කර්ම බලය නිසා තමයි අනතුරු ආත්ම භාවය කවරක් වන්නේද කියලා නියම කරන්නේ මාන්ත විපාක දීමට එළඹ සිටින කර්මය. ඒ කර්මය මතු කර දෙන අරමුණු තමයි එක්කෝ ඒ කර්මයම එහෙම නැත්නම් ඒ කර්මය සිදු කිරීමේදී යොදාගත්ත පුද්ගලයෝ කියන ඒ පුද්ගලයෙක් කියන්නේ සත්වේ එහෙම නැත්නම් වස්තුවක් යම් සූපකරණයක් වශයෙන් ආරමුණු වෙනවා. එක මතක් වෙනවා හිතෙනවා. එහෙම නැත්නම් මරි උපදමේ යම් තැනකද ඒ තැන පිළිබඳ වූ යමක් තියෙනවා. ඒ නිසා ඒ මෞකුස පිළිසිඳ ගන්න ආයත මෞකුසම පේනවා ඒක. මෞකුස. මේක දක්වනවා නිකන් රෙද්දක් වගේ රතු පාට රෙද්දක් වගේ දක්නට ලැබෙනවා. ඒ ආදි වශයෙන් එහෙම කියනවා. මෞකුසම අරමුණු වෙනවායි කියලා පෙන්නනවා. ඉතින් කොයි විදිහකින් හරි මේ මරණාසන්න අවස්ථාවේදී එහෙම විපාක දීමට එළඹ සිටි ඒ කර්මය නිසා ඒ අරමුණගෙන ඒ අරමුණෙහි එල්බගෙන පවක්නා සිත ගැන කියනවා ඒ අරමුණ ලැබුණා කියන එක දක්වලා ඊළඟට සතෝ පරං ඊට අනුසුරුව තමේව සතෝ පක්ඛිතං ආලම්බනං ආරම්භ ආලම්බන මාරබ්බ විපච්ච මානක කර්මානු රූපං පරිසුද්ධං උපක්ඛිලික්ඛං වා උපපජ්ජිතබ්බ භවානු රූපං සත්තෝ මුතංග චිත්ත සංකාරං අභින්නං පවත්තති බාරුලේන තමේව වාපන ජනක භූතං කම්මං අභිනව කරන වශයෙන් ద్వාරක් පවත්තන් කෝපි මේ කාරණයට මම එදා කීවා එසේ එළඹ සිටියා වූ අරමුණ ගෙන ඒ අරමුණෙහි එල්බගෙන අරමුණ ගනිමින් ඒ විපාක ගෙන්නා වූ කර්මයට අනුරූපව ඒ පිරිසිදු වූ අපිරිසිදු වූ හෝ උපපජ්ජිතබ්බ භවානුරූපං ඒ දැන් උපදින්නට යන්නේ යම් භවයක නම් ඒ භවයට අනුරූප වන පරිදි මේතනත්තාගේ සිත තතෝන සංග චිත්තසංතානං අභින්නම් පවස්සති බාහුව. නිරතුරුම බහුල වශයෙන් ඒ පැත්තට නැඹුරු වෙලා බර වෙලා චිත්තසංතානය පවතී. සමේව වාපන ජනක භූතං කම්මං අභිනව කරන වශයෙන් ద్వාරප්පවත්තං හෝති. ඒ එලෙස ඒ අරමුණු අරමුණ ලැබ ඒ අරමුණ එහි එල්බගෙන සිත මේ අවස්ථාවේදී පවතින්නේ හරියට මේ සමාත විපාක දීමට එළඹ සිටි කර්මය යමක් නම් ඒ කර්මය අලුත් කිරීමක් වස්තු අලුත් කිරීම වශයෙන් එය මේ ద్వාරෙහි පවතින්නේ වේ කියලා. කම්මං අභිනව කරන වශයෙන් ద్వාරප්පවත්තන්ති. ඉතින් ඒ අන්තිමට මේ මරණයටම ආසන්න අවස්ථාවේදී පච්චාසන්න මරණස්ස සස්ස වීතිචිත්තාවසාව දැන් ඒ මරණාසන්න අවස්ථාවේදී උපදනා වූ චිත්ත වීතියට කියනවා මරණාසන්න චිත්ත වීතිය. ඒ මරණාසන්න චිත්ත වීතිය තිබෙනවා ඒ මේ පින්නතුන් අප ඉගෙනගෙන තිබෙනවා වීතියක් චිත්ත වීතියක් ආරම්භ වන්නේ ආවර්ජන සිතින් කියලා. ඒ චක්සුද්්වාරාදී පංචද්වාරිකව ලැබෙන මරණාසන්න චිත්ත වීතියක් එතොත් උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිතක් එහෙම නැත්නම් මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියක් වෙතොත් ප්‍රේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිතේ කිය ඒ සිත පළමුවෙන් හටගන්නේ වීතිය. දැන් ඒ ආවර්ජණයෙන් දැන් චක්සුද්්වාරයක මරණාසන්න චිත්ත වීතියක් වුණොත් දන්නවා චක්සුද්්වාරයට ගත හැක්කේ වර්තමාන රූපාරම්මණයට. අතීත රූපාරම්මණයක්වත් අනාගත රූපාරම්මණයක්වත් කියන මේවා චක්සුද්්වාරික චිත්ත වීතියකට ආරමුණු වන්නේ නැහැ. චක්සුද්්වාරික චිත්ත වීතියක් කියනකොටම එක හෙලාම නැත්නම් අවධාරණයෙන්ම කියවෙන කරුණක් තමයි එය වර්තමාන රූපාරම්මණය අරමුණු කරමින් ලැබෙන චිත්ත වීතියක් කියන එක. අනේ පංචද්වාරා වජ්ජන ස්ථිතින් ඒ රූපාරම්මණය මේ භවාංග සංතතිය නවත්ලා සිත් පරපුර යොමු කරනවා හරවන. එතෙන් මේ මරණාසන්න අවස්ථාවේදී ඇතිවන මේ රූප ආරම්මණය තමන්ගේ ඇහැට පේන එකක් මේ චතුද්වාරික මරණාසන්න චිත්ත වීතියක් කියනකොට ඇහැට පෙනෙන රූප ආරම්මණයක් ගන්න. ඒකයි චතුද්වාරික කියන්නේ. සමහර විටක රූප ආරම්මණය කරමුණු වන්නට පුළුවන්. ඇසට නොපෙනෙන එහෙනම් මේක මනෝද්වාරයට වැටෙන එක. ඒ ඒ රූපාරම්මණය පිළිබඳව කිය යුතු නෑ. ඒක වර්තමානමයි කියන එක. ඒක අතීත රූපයක් වෙන්නත් පුළුවන්. අනාගත වර්තමාන රූපයක් වෙන්නත් පුළුවන්. ඒ විදිහේ රූපාරම්මණයක් අරමුණු වෙනවා. ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන ඒවා මේ චක්කුසෝත ගාම ජීවහා කාය කියන ඒ ద్వාරික චිත්ත වීතිවල අරමුණු වන්නේ පිළිවෙලින් වර්තමාන රූපාරම්මන ශබ්දාරම්මන ආදී වශයෙන් එනිසා ඒ චක්සුද්්වාරික හෝ සෝතද්්වාරික මොකද සෝතද්්වාරිකය කියන්නේ සමහරෙකුට ඒ මරණාසන චිත්ත වීතියෙහි චිත්ත වීතියෙහි චිත්ත වීතියෙන් ගනු ලබන ආරම්මණය කර්ම නිමිත්ත වෙන ශබ්දය කියන එක. කර්ම නිමිත්ත වෙන ශබ්දය. එහෙම නැත්නම් කර්ම නිමිත්ත වෙන ගන්ධය. ශබ්දේ නම් සෝතද්වාරික මරණාසන්න සිතුනි. දැන් සමහරෙකුට ඔය මේ පිරිත් කියන මෙහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කරන එහෙම අවස්ථාවක් තිබෙනවා මරණාසන්න අවස්ථාවේදී සමහරෙක් ළඟට වෙලා එහෙම කියවනවා. ඇතැම් විටක ඒක ඒකාන්තියම සිදු වෙනවා කියන්න බෑ. ඇතැම් විටක එය මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වශයෙන් ශබ්දාරම්මණය අරමුණු කරගෙන ඒ මරණාසන්න චිත්ත වීතිය උපදින්නට පුළුවන්. ඒ ගන්ධයත් එහෙමයි. රසය රසය නෑ ඉතින් දිවට දැනෙන්නේ නෑ. සමහර විට ඒ අවස්ථාවේදීම ඒ විදිහේ දෙයක් කෙනෙකුට හෝ පෙව්වොත් ඒ ආරමුණු කොට උපදින්නට පුළුවන්. ඒ විදිහේ දෙයක් Taman දන් දීලා තිබෙනවා නම් ඒ ඒ මේ කර්ම නිමිත්ත වෙන්නට පුළුවන්. මේ විදිහේ රසයක් දීලා තියෙනවා. පොත්පත්ද යත් එහෙම. ඒ කොටින් කියනවා නම් චක්සුද්්වාරාදී පංචද්වාරයක මරණාසන්න චිත්ත වීතියක්. ඒ නම් එය එදේලේ තිරෙනවා. රූපාදී පංචාරම්භණයන් අතුරෙන් යමක් අරමුණු කරමිනුයි උපදී. පිළිවෙලින් ගත්තා. ඒ පච්චාපන්න මරණස්ස තත වීති චිත්තාවසං. ඉතින් මනෝද්වාරිකව ලැබෙන එකක් නම් ඒට ඒ අතීත වර්තමාන අනාගත කියන හොරක්කෝ අරමුණු කරන්න පුළුවන් බවක් මනෝද්වාරයට තියෙනවානේ. ඒ නිසා අතීත වූ හෝ වර්තමාන වූ අරමුණක් ගෙනයි ඒ මේ මනෝද්වාරාවජන චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතිය උපදින. ඉතින් මෙතන කියනවා පච්චාසන්න මරණස්ස සස්ස වීති චිත්තාවසාන ඒ ඒ කියේ මරණාසන්න චිත්ත රීතියෙහි අවසානයි. මරණාසන්න චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට චක්සුද්වාරිකාදී නම් අපි කිව්ව පංචද්වාර ආරම්භණයෙන් ආරම්භ කරනවා මනෝද්වාරිකයකට නම් මනෝද්වාර ආරම්භණයෙන් ආරම්භ කරන්නේ ඊළඟට මනෝද්වාර ආරම්භණයෙන් ආරම්භ කරනවා නම් ආවර්ජණයට අනුතුරුව ජවන් පතක් දක්වන. දව මරණාසන්න අවස්ථාවේදී ඒ මරණාසන්න ජවනයන් සපයි උපදින්නේ කියලා දක්වනවා. ඒ දක්වන්නේ මේ වස්තු දුබලතාව හේතු කොටගෙන. පදේ වස්තුතා දුබලයි. ඒ නිසා අර ප්‍රවෘත්ති කාලයේදී ජවන් කාම ජවන් වල පැවැත්ම චිත්තක්ෂණ හතක් උතත් මේ අවස්ථාවේදී එහෙම ජවන් හතක් යන්නට පුළුවන් කමක් නැහැ. දුබල බැවින් ඒ නිසා ජවන් පහක් දක්වනවා. ඒ මරණාසන්න අවස්ථාව. මරණාසන්න ජවන් පහයි කියලා කියන්නේ. ඉතින් මේ ජවන් වලට අනුතුරු අනුතුරු සමහරෙකුගේ චුතිය සිදුවේ. සමහරෙකුගේ ජවණයට අනුතුරු තරාරම්මණය වෙලා චුතිය සිදුවේ. සමහරෙකුගේ ජවණයට අනුතුරු භවාංග වෙලා චුතිය සිදුවේ. තවත් කෙනෙකුගේ ජවනයේට අනුතුරුව සදාරම්මන වෙලා ඊට අනුතුරුව භවාංගයේ ඇතිල ඊට පසු සිටිය සිටි. එහෙම එති හතර ආකාරයකින් මේ මරණාසන්න මේ චිත්ත වීතියාව සානිහිදී චුතිය වෙන හැටි දක්වලා තිබෙනවා. ඒ නිසා පච්චාසන්න මරණස්ස තස්ස වීති චිත්තාවසානේ. මේ මරණාසන්න චිත්ත වීතියගේ අවසානයි. මේ පින්නතුන් ඉගෙනගෙන තිබෙනවා මුලදී මේ චිත්ත වීති පිළිබඳව කතා කරන විට ඒ චිත්ත වීතියක අවසානයේ කියනකොට ඒ වීතියක අයත් සිත්වල අන්තිම සිත තමයි ඒකේ අවසාන සිතේ කියලා දක්වන්නේ. වීති සිත්ය වීති මුක්ත සිත්ය කියන මේ ප්‍රභේදය අප ඉගෙනගෙන තිබෙනවා. වීති සිත්යේ කීවේ සිත 80කට බව දන්නවනේ. වීති මුක්ත සිත්යේ කියේ සිත් නවයකට. එනකොට වීති මුක්තව ලැබෙන තවත් සිත් තිබෙනවා. කියන්නේ භවාන් පටිසන්ධි භවාංග සිති කියන මේ කෘත්‍යයන් සිදු කරන අවස්ථාවේදී ඒ ඒ සිත් වීති මුක්තවයි ලැබෙන. චිත්ත වීතියකට ඇතුළත් නැහැ. දැන් ප්‍රතිසම්භිසිත අපට ලැබුණේ ආවර්ජණයක උපකාරයෙන් නෙවෙයි. ආවර්ජණයක් උපකාර වන්නේ නැහැ මේ අවස්ථාවේ. ත්‍ෘතියට අනතුරුව ප්‍රතිසම්පද. එතකොට ඊළඟට ප්‍රතිසම්පි සිතට පස්සේ භවාංග උපදිනවා. භවාංග සිතට අර ප්‍රතිසම්පි සිතෙන් ගත්ත අරමුණ ලබා දීමට ආවර්ජණයක උපකාරයක් වමනා නැහැ. මේ ප්‍රතිසම්පියට අනතුරුව ඒ විපාක සිතමනේ භවංග තෘප්තිය ලැබෙන්නේ. එහි ඒ ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණෙහිම එල්බගෙන භවංග පවතින. එහෙම නෙවෙයි වීති සිත්වන්නට නම් ඒ වීතිය වීතියට පමුණුවන ඒ වීතිය ආරම්භ කරන වීතිසිත උපදින්නට අවස්ථාවක් ලබා දෙන වීති සිතක් උපදින්නට ඕන. ඒ වීති සිත තමයි පංචද්වාරයේදී පංචද්වාරා වජ්ජන සිත, මනෝද්වාරයේදී මනෝද්වාරා වජ්ජන සිත ඉච්ඡා. දැන් ප්‍රතිසම්දි භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් ඒ ඒ කෘත්‍යයන් සිදු කරන අවස්ථාවේදී වීති මුක්තයි. ඉතින් අප ඉගෙනගෙන තිබෙනවා පටිසන්ධි භවංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් සියල්ලම 19යි කියලා. කාමාවචර ප්‍රතිසන්ධි 10ක් තිබෙනවා. රූපාවචර ප්‍රතිසන්ධි 5ක් තිබෙනවා. සිත් වශයෙන් අරූපාවචර ප්‍රතිසන්ධි සිත් 4ක් තිබෙනවා. ඒ 19 එහෙමයි ගන්නෙ. අහේතුක ප්‍රතිසන්ධි දෙකක් තිබෙනවා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය කුසල විපාක උපේක්ෂා සහගත සම්පීරණය කියලා. ඊළඟට සහේතුක ප්‍රතිසන්දි අටක් පිරෙනවා කාමාවචර හතරක් ත්‍රි හේතුකයි හතරක් ද්වි හේතුකයි. සෝමනස්ස සහගත ආදි වශයෙන් දැක්වෙන ඥාන සංප්‍රයුක්ත විපාකසෙ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිසෙ ඥාන විප්‍රයුක්ත විපාකසෙ ද්වි හේතුක ප්‍රතිසන්දි. දෙන දෙනසෙ මෙහෙම ඒ සහේතුක ප්‍රතිසම්පි තිබෙන වලින් හතරක් ත්‍රි හේතුකයි හතරක් ද්වි හේතුකයි. එහෙම කාමාවචර ප්‍රතිසන්දි 10ක් තිබෙනවා. අහේතුක ප්‍රතිසන්දි 2යි, ද්වි හේතුක ප්‍රතිසන්දි 4යි, ත්‍රි හේතුක ප්‍රතිසන්දි 4යි. ඒ 10යි. ඊළඟට රූපාවචර ප්‍රතිසන්දි සිත් පහක් තිබෙනවා. රූපාවචර විපාක සිත් පහක්. අරූපාවචර ප්‍රතිසන්දි හතරක් තිබෙනවා. අරූපාවචර විපාක සිත් හතර. ඒ සියල්ලම තමයි ඒ ප්‍රතිසන්දි භවාංග සිටි කෘත්‍යවත් සිත් 19 කියන්නේ. 19. ඒ 19ම ඒ ඒ කෘත්‍යයන් සිදු කරන අවස්ථාවලදී නීති මුක්තයි. නමුත් ඒ 19න් 10ක් 10ක් කියන්නේ අර කාමාවචර ප්‍රතිසන්දි 10. ඒ සිත් 10. ඒ සිත් 10න් අහේතුක ප්‍රතිසන්දී සිත් දෙක ඒ ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍ය තුන පමණක් නොවේ කරන්නේ. චිත්ත වීතිවලදී ඒවා සම්පීර්ණ සදාරම්මන කියන කෘත්‍යනුත් කරනවා. ඒ සම්පීර්ණ සදාරම්මන කෘත්‍යයන් සිදු කරන විට ඒවා වීති සිත් වශයෙන් ලැබෙන්නේ. ඒවා වී තිබුත් වන්නේ පටිසන්ධි භවාංග ත්‍ුති කියන මේ කෘත්‍යයන් සිදු කරන විට. ඒ නිසා මේ සිත් දෙක ඒකාන්ත වීති මුක්ත සිත් දෙකක් නෙවේ. ඒවා සමහර විටක වීති මුක්ත වෙනවා. සමහර විටක වීති වලට ඇතුළත් වෙනවා. වීති සිත් වෙනවා. ඒ දෙක. ඊළඟට ඒවා වීතියට ඇතුළත් ප්‍රතිසංග භව අනුත්‍ත්‍ය කෘත්‍යයන් සිදු කරන විට වීති මුක්තයි. එතකොට ඒවා වරක වීති මුක්ත වෙන වරක වීති සිත්වන සිතක. මහත්ගත විපාක 9 රූපාවචර විපාක 5ත් අරූපාවචර විපාක 4ක් කියන ඒ 9 පටිසන්ධි භවාංග ස්ථಿತಿ කියන මේ කෘත්‍ය තුන හැර වෙන කෘත්‍ය එකක්වත් සිදු කරන්නේ නැහැ. ඒවා ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍යයන් පමණයි සිදු කරන්නේ. ඒ අනුරූප භ්‍රම ලෝක වල ප්‍රතිසන්දි වශයෙන් ලැබෙනවා අනතුරු භවාංග වශයෙන් පැවතගෙන යනවා අන්තිමට චුතිසිත වශයෙන් උපදිනවා. ඒ කෘත්‍ය තුන මිසක වෙන කෘත්‍යයන් ඒ නවේත නැහැ. ඒ නිසා පටිසන්ධි භවාංග චුති කෘත්‍යයන් සිදු කරන විට ඒ සිත් නීති මුක්තයි. එබැවින් ඒ ප්‍රතිසංගි භවාංග චුති කියන කෘත්‍ය තුන හැර වෙන කෘත්‍යයන් නැති ඒ මහත්ගත විපාක සිත් 9 ඒකාන්ත වීති මුක්ත සිත් 9ක්. ඒකාන්ත වීති මුක්ත සිත් 9. දැන් <clears throat> ඒ ඒ මරණාසන්න චිත්ත වීතියේ අවසානයේදී ඒ අවසානය පසු ඇතැම් විටක භවංගයේ යෙදෙනවා. ඒකට භවංගයේ කියේ වීතියයි එකක් නෙවෙයි. ඒක මතක තබා ගන්නට. භවංග සිත්යේ කියන ඒවා වීති සිත්වලට අයිති නැහැ. අපි භවංග සිත් ප්‍රස්ථාර කරනවා වීති දක්වන තැනදී. දැන් චිත්ත වීතිය අපි ඔය අතිමහන්තාරම්මන චිත්ත වීතිය මහන්තාරම්මන චිත්ත වීතිය, පරික්කාරම්මන චිත්ත වීතිය, අතිපරික්කාරම්මන චිත්ත වීතිය, විභූත චිත්ත වීතිය, අවිභූත චිත්ත වීතිය කියන මේවා දැකීමේදී ඒ ඒ අර මුලින් කී චිත්ත වීති වල නම් යොදනවාමයි භවංගය. ඒ මොකද අතීත භවංගය කියලා එකක් දක්වනවා. ඒ දක්වන්නේ ඒ ඒ අරමුණ ඒ රූපාදී ආරම්මණය ඉපද ගත කළ ආයු කාලය දැක්වීම සඳහා අතීත ඊළඟට භවන්ති චලනීය කියලා එකක් දක්වනවා එසේ ආයු කාලය ගත කළ ඒ රූපාදී ආරම්මණය කවර අවස්ථාවකදීද ద్వාරෙහි ගැටුනේ කියන එක දක්වනවා ඒ ద్వාරෙහි ගැටෙන අවස්ථාවේදී තමයි භවංග චලනය වෙන්නේ ඊළඟට භවාංගයේ ඉදීම නැවතුණු බව දැක්වීමට නවතින භවයේ අවස්ථාවේදී දැක්වීමට භවංග උපච්ඡේද කියලා ඒ භවංග සිතක් දෙද. ඒ සිත් ඒ භවංග සිත් එකක්වත් වීතියට අයිති නැහැ. වීතිය ප්‍රස්ථාර කරන විට දක්වනවා ඒ සිත්තේ ඒ වීතිය ප්‍රස්ථාර කරන විට ඒව දක්වන්නේ ද රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක් ආදියක් නම් ඒ ඒ ආරම්මණය හතගෙන කොයිතරම් කාලයක් ගත කරලා ద్వාරෙහි ගැටෙනද කියා දක්වන්නට අතීත භවංග යොදයි. අතීත භව. භවංග චලනය යොදන්නේ ගැටෙන අවස්ථාවම දක්වන්න. එතකොට ඉක්මවපු ආයු කාලය ගැටෙන අවස්ථාවක්. දැන් භවංග උපච්ඡේදයෙන් පෙන්වන්නේ ඒ ගැටීමට පස්සේ භවංගය නැවතුණා. ඒ නැවතුණු අවස්ථාව. ඊළඟට පටන් ගන්න වීතිය. වීතිය පටන් ගන්න එදින් චක්සුද්්වාරාදී ద్వාරයට ద్వාරා වජන සිටින්. මනෝද්්වාරේ නම් මනෝද්්වාරා වජන සිටින් පටන්. එතෙන් සිට ඒ වීති සිත් උපදින්නේ. දැන් ඒ වීති සිත් තමා චක්සුද්්වාරික චිත්ත වීතියේදී අපි කියනවා පංචද්වාරා වජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීරණ වොත්තපන ජවන සදාරණ මනෝද්වාර ద్వාරික චිත්ත වීතියකදී මනෝද්වාර වජ්ජන ජවන සදාරමණ යෙදෙනවා නම් සදාරමණ එහෙම දක්වනවා. දැන් මේ මරණාසන්න චිත්ත වීතිය චිත්ත වීතියේ ප්‍රධාන සිත් ටික තමයි මේ මරණාසන්න ජවන් කියන්නේ. මරණාසන්න ජවන්. අනේ ඒ මරණාසන්න ජවනයෙන් ගත්ත අරමුණ තමා ප්‍රතිසංවිසිතේ අරමුණ වන්නේ. දැන් බොහෝ විට බොහෝ දෙන කියනවා චුතිසිතෙන් ගත් අරමුණ අනුයි ප්‍රතිසන්දිය කියලා ඔය බණ කියන විටත් බොහෝ විට කියන වචනය ඒකයි. සිතින් ගත්ත අරමුණට අනුව ප්‍රතිසන්දියයි කියලා. නෑ චුතිසිතෙන් ගත්ත අරමුණ කියන්නේ අලුත් අරමුණක් නෙවෙයි. ප්‍රතිසිතෙන් ගන්නේ මේ භවයේ ප්‍රතිසන්දි සිතින්ගත් අරමුණමයි. ඒකට මේ භවයේ මුල් සිතේ අරමුණම තමයි මේ භවයේ අවසාන සිතේ අරමුණ වන්නේ. ඒ අරමුණ වෙනස් වෙන්නේ නැහැ. එකම අරමුණ. ඒ ඒ භවය පවතින කාලයේදී භවාංග වශයෙන් ඇතිවුණු සිතේ අරමුණ වන්නේ එයමයි. එතකොට පටිසන්ධි භවංග චති කියන මේ කෘත්‍ය තුනක් සිදු කරමින් ඇතිවන්නා වූ සිත ධර්මයක් වශයෙන් දක්වනවා නම් එකම සිතයි. එකම සිතයි කියන්නේ එක භවයක ප්‍රතිසන්ධිය වූ සිත. ඒ ප්‍රතිසන්ධිය වූ සිත ප්‍රතිසන්ධික්ෂණයට අනුතුරුව ප්‍රතිසන්ධි චිත්තක්ෂණයට අනුතුරුව භවාංග නාමයෙන්ුත් ඊළඟට අන්තිමට අන්තිමට වෙන ඒක ඒකට භවාංගයයි කියලා ඒ අවස්ථාවේදී කියන්නේ නැති වුණත් මේ භවාංග සිතම තමයි ඒක චුති කියලා ඒකට නමක් දීලා තිබෙන්නේ මේ භවයෙන් ගිලිහිම් වශයෙන් උපදනා සිත. ඒ නිසා ඒකට චුති කියන්නේ. චවණියයි පහවීම, ඉවත් වෙන්වීම දැක්වීම. ඒ අන්තිම සිත. එතකොට මුල් සිතයි අන්තිම සිතයි කියන එකත් ඒ අතරතුරේදී වෙනසෙත් උපදින උපදින්නේ නැති අවස්ථාවලදී භවංග වශයෙන් නැතිවන්නේ එකම සිත. දැන් ඒ නිසා අපි මේ විදර්ශනයක් වශයෙන් ගැන කතා කරනවා නම් යම් කෙනෙකුගේ ප්‍රතිසන්දිත වූයේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාක සිත නම් ඒ තනත්තාගේ ජීවත් වන කාලය තුලදී භවාංග සිත වශයෙන් ලැබෙන්නේ ඒ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත. ඒ තනත්තා ඒ භවයෙන් චුත වන විට චුති සිත වශයෙන් ලැබෙන්නේ ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත. අන්න එහෙම එක භවයක පටිසම්නි භවාංග චුති කියන මේ කෘත්‍ය තුන සිදු කරන්නේ එක සිතක්. ඒ ಜಾති වශයෙන් ගත්තම එකම විපාක සිත අවස්ථා තුනකදී මේ කෘත්‍ය තුන සිදු කරන්නේ. ප්‍රතිසංගය කියන්නේ ඒක අවස්ථාවක්. චුතිය කියන්නේ ඒක අවස්ථාවක්. ඒ දෙක අතරතුරේ වෙන සිත් නූපදනා කාලෙහිදී භවාංග වශයෙන් පැවැත්මත් සිතේ එක අවස්ථාවක්. ඒ අවස්ථාත්මකදී කෘත්‍ය තුනක් සිදු කරනවා. ආරම්භණය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිසම්පිතෙන් ගත්ත අරමුණ කර්මය නම් භවංග සිතේ අරමුණ ඒ කර්මයමයි. චුතිසිතේ අරමුණ ඒ කර්මයමයි. නමුත් චුතියට පළමුව උපදනාව මේ විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ලැබුණු යම් අරමුණක් වේනම් ඒ අරමුණෙහි එළඹගෙන හටගන්නා වූ ජවනය මේ ප්‍රතිසන්දිසිතෙන් ගත්ත අරමුණ භවංගසිතෙන් ගත්ත අරමුණ ගන්නා එකක් නෙවෙයි. එය විපාක දීමට එළඹුණේ යම් කර්මයක් නම් ඒ කර්මයෙන් මතු කර දුන්නු. කර්මයේම හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. ඒවයි අරමුණු කරන්නේ. ඒ අරමුණු කොටයි මරණාසන්න ජවන් නැතිව. ඊළඟට ජවණයට අනුතුරුවම චිත්‍ර වෙනවයි කියලා ගත්තොත් අපි ජවණයට අනුතුරුව චුති. ඒතකොට ජවණයේ අරමුණ අපේ ඒ කතාවට ගත්තොත් මේ මරණයට පත්වන තැනැත්තාට විපාක දීමට එළඹ සිටියා ඔහු කරන ලද දානමය පුණ්‍ය කර්මයක්. අපි එහෙම කියනවා. දානමය පුණ්‍ය කර්මයක්, කුසලයක් ඔහුට විපාක දීම වශයෙන් එළඹ සිටියයි කියන්නේ. ඒක මනෝද්වාරයට ඒ කර්මයේම මතක් වෙන්නට පුළුවන්. Taman මෙහෙම දුන්න දානය ගැන මතක් වෙන්නත් පුළුවන්. දානයක් දුන්නා. ඒ මරණාසන්න ජවනයන්ගේ අරමුණ වෙනවා ඒක. ඒ කර්මය ආරම්භ වෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙකුට තමන් විතර ඇසුරු කළ ඇසුරු කළ ඒ පූජ්‍ය පක්ෂයේ කෙනෙක්ව සිහි වෙනවා මතක් වෙනවා. සමහර විටක නම් වශයෙන් කියන්නත් පුළුවන්. කලිනුත් මතක් වෙන්නත් පුළුවන්. හම්බුරන්ට මාව හම්බුරෙන් බලන් දෙන්නේ කියන්න හරි නැත්නම් මම දකින්න කැමතියි කියලා එහෙම දෙයක් කියන්නට ඉඩ තිබෙනවා. ඇතැම් විටක ඒකම ඒ අරමුණම මරණාසන්න ජවනයන්ගේ අරමුණ වෙන්නට පුළුවන්. එතකොට එය කර්ම නිමිත්ත වශයෙන් දැනෙනවා. හම්බුරන්ට දන් දීලා තිබෙන ඒ කර්ම නිමිත්ත. එම නැත්නම් මෙරි උපදින්නේ Taman දෙව්ලොව නම් ඒ දෙව්ලොව පිළිබඳ වූ යමක් තමන්ට මේ අවස්ථාවේදී ආරම්භ වෙන්නට මා පසුගිය දිනේ කියවන සමහරකුන්ට මේ ඇහැට පෙනෙන්නාක් පෙනෙනවා මේ කියලා සමහර විට ඇහැට පෙනෙන්නාක් නම් සිතට පෙනෙන්නට පුළුවන් ඒ ආරම්භය දැන් ඒ මරණාසන්න ජවනි නමුත් ඊට අනුතුරුව ඇතිවන චුතිය ඒ වගේ මේ චුතිය ආරමුණද චුතිය ආරමුණ වන්නේ මේ භවයේ ප්‍රතිසන්දි මේ මැරෙන්නේ යම් භවයකද භවයක සිටින කෙනෙක්ද ඒ තැනත්තාට ඒ භවයේ ලැබීමේදී ඒ ප්‍රතිසන්දි සිතට අරමුණු වූ ඒ තවත් විදිහකින් කියනවා නම් ඒ භවයේහි භවයට పూర్ව භවයේහි මරණහසන ජවණයෙන් ගත අරමුණ මේ භවයේ ප්‍රතිසන්දි සිතේ අරමුණ ඊළඟට මේ භවයේ මේ භවාංග සිතේ අරමුණ මේ භවයේ ප්‍රතිසිතේ අරමුණ එතකොට මේ භවයේ මරණාසන්න ජවනියෙන්ගත් අරමුණ තමා ඊළඟ භවයේ ත්‍ෘතියට අනුතුරුව ලැබෙන භවයේ ප්‍රතිසම්පිතේ අරමුණ වන්නේ. එහෙම නැත්නම් ත්‍ෘතියෙන් ගනු ලබන අරමුණෙහිම එල්බගෙන ඒ ප්‍රතිසම්පිය සිදු වෙනවා නම් ඉතින් අපේ ත්‍ෘතිය වන්නේ කුසල විපාක සිතක් ත්‍ෘතිය වන්නේ. කියන්නේ ප්‍රතිසම්පි භවාංග වශයෙන් පැවති ඒ සිතයි ත්‍ෘතිය වන්නේ. එතකොට අපේ ප්‍රතිසන්දිය නරක ප්‍රතිසන්දියක් නෙවෙයි. අපි සුගති උපන්නේ මිනිසත් බවක් ලැබියේ. ඒ සුගති ප්‍රතිසන්දිය දුන්නේ කුසල කර්මයකින්. ඒ කුසල කර්මයේ ඊයේ જાතියේ මරණාසන්න අවස්ථාවේදී මතු කර දෙන ලද යම් අරමුණක එල්බගෙන මේ භවයේ ප්‍රතිසන්දිසිත ලැබුණා. ඒ අරමුණෙහි එල්බගෙන මේ භවයේ භවාංගසිත පවතිනවා. ඒ අරමුණෙහි එල්බගෙන මේ භවයේ ත්‍ෘතිය සිදු වෙනවා. ඒකම නම් ඊළඟ භවයේ ප්‍රතිසම්පියේ සිටේ අරමුණ වන්නේ කියන්නට වන්නේ මේ එකම කර්මයක් නැවත නැවත නැවත නැවත විපාක දෙන දෙනවා කියලා ප්‍රතිසම්පියක්. ඒක නෙවෙයි වන්නේ. එහෙම වෙතොත් සුගතියේ සිටින කෙනෙක් තැනැත්තේ කවදාවත් දුගතියකට යන්නේ නැහැ. දුගතියේ සිටින කෙනෙක් කවදාවත් සුගතියකට එන්නේ නැහැ. ඒක නෙවෙයි తත්වය මරණාසන්න ජවණයෙන් ගනු ලබන අරමුණෙහි එල්බගෙනයි පටිසංගී සිත අනතුරු ආත්ම භාවයේ පටිසංගිය ලබන්නේ ඒක් නිසාද ඒ ඒ ජවණයෙන් එල්බ ගැනීම ඒ කාරණයක් මේ මතු කර දුන්න කර්මය නිසායි ඒ ප්‍රතිසංගිය ලබන්නේ එතකොට කුසල කර්මයෙන් සුගති ප්‍රතිසංගියකුත් අකුසල කර්මයෙන් දුර්ගති ප්‍රතිසංගිය ලැබෙනවා අනේ විදිහට මතක තබා ගන්නට ඕන. ඕක බොහෝ දෙනෙක් වරද්දන කර්මයක් වෙනවා. ඒක ඒතරම් සලකන්නේ නැතිව කියන එකක්ද එහෙම නැත්නම් නොදැනම කියන එකක්ද කියන එක අපිට කියන්න බෑ. නමුත් ඒ තරම් සැලකිලිමත් නැතුව ඒ පිළිබඳව කතා කරනවා. ඒ පච්චාසන්න මරණස්ස තස්ස වීති චිත්තාවස්ථානේ භවංග සේවා ශ්‍රවණ වශයෙන් පච්චුප්පන්න භව පරියෝසాన භූතං සුපිචිත්තානි මුප්පජ්ජිත්වා නිවිච්ඡති. ඒකයි ඒ කියන්නේ. ඒ මරණයට ආසන්නව අන්තිමටම ආසන්න වූ ඒ මරණයට පත්වන තනත්තාගේ මේ මරණාසන්න චිත්තේ චිත්ත වීතිෙහි අවසානයේදී භවංගය ඉපද ඒ අරසන්නාට පසු හෝ එතකොට ඇතම් විටක කර්ණාසන්න චිත්ත වීතියේ අවසාන හිදීම වෙන්නට පුළුවන්. මොකද්ද? ප්‍රතිසම්භියේ චිත උපදී. ඇතම් විටක මේ දෙක ඒ කියන්නේ මරණාසන්න චිත්ත වීතියේ අවසානයේ කියන්නේ ත්‍ෘතිය නෙවෙයි. මරණාසන්න චිත්ත වීතියේ අවසානයේ කියන්නේ ත්‍ෘතිය නෙවෙයි. ඒ කියන්නේ ජවන ත්‍ෘතිය ජවන සදාරම්මන ත්‍ුති ජවන මේ භවාංග ත්‍ුති ජවන සදාරම්මන භවාංග ත්‍ුති ඒ දැන් යත්තනක සදාරම්මන යෙදුවා නම් ඒ සදාරම්මණය තමයි චිත්ත වීතියේ අවසාන ජවනයෙන් නම් අවසන් ගන්න ඒ ජවනයේ චිත්ත වීතියේ අවසානයි ඒ ඊට පසුව භවංගයක් යදනවා නම් ඒ චිත්ත වීතිය නෙවෙයි. භවංගය අපි දැන් ඊට කලින් කිව්වේ භවංගය කිව්වේ වීති චිත්තයක් නෙවෙයි. ඒක මේ එතකොට කාම චුත උනේ නැහැ. මරණාසන්න චිත්ත වීතිය ඇති වුණා. ඊට පස්සේ නැවත භවංග සිතටත් වැටුණා. ඒ භවංගයට වැටුණාට ඒකේ ඇති හොඳක් හෝ නරකක් කියන්නට බෑ. මත් නිසාද චුතේ කියන්නේ ඒ භාංග වශයෙන් උපදනා වූ සිතම නේ භාංග වශයෙන් උපදනා වූ ඒ සිතම තමයි එක අවස්ථාවකදී චුතිය වෙන්නේ. ඒ නිසා එතන ඒ තරම් වෙනසක් නැහැ. චුති චුතියට අනුතුරුව තමයි ප්‍රතිසම්පද. ඒකට චුතියට අනුතුරුව අතරතුරේ ප්‍රතිසම්පියටයි චුතියටයි අතරතුරේ සිතක් නැහැ. චුතියට අනුතුරුව ප්‍රතිසම්පද. අනේක දක්වනවා මෙතන පච්චාසන්න මරණස්ත්‍ය තස්ස වීති චිත්තාවස්ථානේ භවංගත්ත වේවා භවංගේහි අවසානයේදී හෝ චලන වස්තේන චලන වස්තේන චලන වස්තේන කියන්නේ චුත වීම වස්තේන කියනවා මෙයින් ගිනිහි වස්තේ චලන වස්තේන පච්චුප්පන්න භව පරියෝසාන භූතං ප්‍රත්‍යুৎපන්න භව පරියෝසాన භූතං කීවේ මේ වර්තමාන භවය අවසන භවයේ අවසානයේ වන්නා වූ මේ වර්තමාන භවයේ අවසානයේ වන්නා වූ පච්චුප්පන්න භව පරියෝසాన භූතං චුති චිත්තං අපිට මේ චුතිසිත තමයි වර්තමාන භවයේ අවසන් කරන්නේ එහෙම නැත්නම් දැන් අපි ගන්නේ මෙහෙම ඒ මරණාසන්න ජවන් කියන ඒවා ඉපදිලා ඊළඟට භවාංග තව දිගට යනවා නම් භවාංග කියන්නේ කොයි භවයේ මේ භවයේනේ මේ භවයේ ඒකට සාමනා භවයෙන් දිලිහුනේ භවාංග පිට පැවතගෙන යනවා ඒ නිසා එතනත්තා තවම ජීවතුන් අතර සිටින්නේ චුති කීවේ භවයෙන් දිලිහීම ඉවත් වීම වෙන්වීම චුතවීම. ඒකයි පච්චුප්පන්න භව පරියෝසాన භූතං වර්තමාන භවය අවසන් කරන්නා වූ නැත්නම් වර්තමාන භවයේ අවසානය වන්නා වූ චුති චිත්තං උපජ්ජිත්වා නිරුද්ධති. චුති සිත ඉපද නිරුද්ධ වේ. ඒකට චුති සිත ඉපද නිරුද්ධ වීම කියන්නේ මේ භවයෙන් දිලිවීම. මේ භවය අවසන් වීම. දැන් මේ අවසන් වීමේ කියන්නේ අලුත් භවයක් හටගන්න නෙවෙයි. ඒ අවසන් වීමේ කියන්නේ මේ භවයේ පිළිබඳ අවසාන. මේ භවයේ නෑ. ඒක මේ භවයේ මෙතනින් අවසන් වන්නට බැරි මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියේ අනතුරු ආත්ම භාවය ලබා දීමේ ශක්තිය ඇති කර්මය. කර්මය. ඒ නිසා මොකද වන්නේ? ඒ චුතියට අනුසුරුව ඒ කර්මයේ විපාක වශයෙන් ලැබෙනවා ප්‍රතිසංධි කියන සිත. විපාක සිත. ඒකට ඒ චුතිය අවස චුතියෙන් මේ භවයේ අවසන්. තස්මින් නිරුද්ධාවසාන ඒ චුතිසිතේ නිරුද්ධ වූ වාත පසුව නිරුද්ධාවසානේ තස්ථානන්තර මේව ඒ ත්‍ුතිසිතට අනතුරු වන සත්ත්‍ගහිතං ආලම්බන මාරබ්බ සතාගහිතං ආලම්බන මාරබ්බ අර මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත අරමුණෙහි එල්බගෙන නැත්නම් ඒ අරමුණ අරමුණ කරමින් සවත්තුකං අවත්තුක මේවා වස්තු සහිත වූ හෝ වස්තු විරහිත වූ හෝ දැන් සවත්තිකය අවත්තිකයි කියලා කිව්වේ වස්තු සහිත කියන්නේ වස්තුවක් ඇති භවයක ප්‍රතිසම්භිය ලැබෙනවා නම් ඒ වස්තු මිශ්‍රය කරගෙනයි ඇතිවන්නේ වස්තු නැති භවයක ප්‍රතිසම්භියක් නම් වස්තු මිශ්‍රය කර නොගෙන දැන් වස්තු ඇති භවය භව තමා මේ කාම භවය රූප භවයෙන් අසඤ්ඤ සත්වය හැර ඉතිරි රූප භවයක් ඒවා වස්තු ඇති වස්තු විකීලේ සිත ඇතිවීමට සුදුසු තැන් තිබෙන දැන් ඒ ප්‍රධාන එක තමයි හදේ වස්තු කියලා ධර්මයේ උගන්වන්නේ අනේ ඒ නිසා කියන්නේ සවත්තුකම් අවත්තුක මේවවා එතකොට වස්තු සහිතය භවයක නම් වස්තුත්‍රය කරගෙනයි ඒ ප්‍රතිසම්පිත හටගන්නේ. එතනත් උපදීන අරූප භවයේ නම් අරූප ධානයක් උපදවාගෙන ඉන් නොපිරිහි කාලක්‍රියා කරන්නේ. උපදීන අරූප භවයේ ප්‍රතිසම්පිය අරූප භවයේ. එතකොට ඒ අරූපාවචර විපාක සුත ලැබෙන්නේ වස්තු මිශ්‍රයක් නැතිව. ඒක තමයි අවස්තුක කියන්නේ. සවස්තුකං අවස්තුකමේවවා යතරහං සුදුසු පරිදි. ඒ සුදුසු පරිදි වෙන්නේ Taman වස්තු සහිත භවයක ප්‍රතිසන්දියක්ද වස්තු රහිත භවයක ප්‍රතිසන්දියක්ද කියන මෙයට ගැළපෙන පරිදි සුදුසු පරිදි අවිද්‍යාංශයේ පරිච්ඡිත්තේන සංහාංශයේ මූලකේන සංඛාරේන ජනීයමාන සම්පයුත්තේ පරිග්ගහ්‍යමාන සාජාතාන මදිත්‍යාන භාවේන කුද්ධංගම භූතං ප්‍රතිසන්දි සංඛාතං මානසං පටිසංධි සංකාතං මානසං උපපජ්ජමානේව පතික්ඛාති භවන්තරේ ඒ තමයි මේ ප්‍රතිසංධිය සිදුවන ආකාරය දක්වා ඒ කියනවා ඒ ත්‍ුතිසිත අවසන් වූ කල්හි ත්‍ුතිසිත ඇතිව නැතිනාට පසු ඒකට අනතුරුවම අනතුරුවමයි කියන්නේ වෙන සිතක් උපදින්නට කාලයක් නොලැබෙන පරිදි කියන එක. ඊළඟටම ඒ මරණාසන්න චිත්ත වීතියෙන් ගම් ලැබූ අරමුණෙහි ඔබගෙන සවස්තුකව හෝ අවස්තුකව හෝ සුදුසු පරිදි දැන් මේ ප්‍රතිසම්පි ලබන්නෝ ප්‍රතිසම්පියක් ලබන්නෝ ඒ ලබන්නේ මොන කරුණු නිසාද කියන බව දැක්වීමටයි මේ යොදන්නේ මේවා අවිජ්ජානුසය පරිච්ඡේදන සංහානුසය මූල කියන සංඛාරේන ජනීයමාන සම්පයුත්තේ පරිග්ගයමාන සහජාතාන මදිත්‍යාන භාවේන පුබ්බංගම භූත පටිසන්ධි සංඛාතං පටිසන්ධාන වශයෙන් භවන්තරේ පටිසන්ධාන වශයෙන් පටිසන්ධි සංඛාතං මානුසං උපපජ්ජමානමේව පටිච්චාපි භවන්ත. එතන කියනවා අවිද්‍යානුසය පරික්ෂිතේන. දැන් අවිද්‍යාවෙන් වට වෙලා තිබෙන්නේ පරික්ෂිත වට වෙලා කියන්නේ අවිද්‍යාව නැමැති අනුසය මේ පින් කරපු හෝ පව් කරපු කාහටවද ඒ සින්පව් සිදුවීමට ප්‍රධාන කාරණයක් වුණේ කුමක්ද? තමා තුළ පැවති අප්‍රහීන වශයෙන් පැවති අවිද්‍යාව. ඒ නිසා තමයි අවිද්‍යා පත්‍ය සංඛාරාච. ඒ සංඛාරයි කියන කුසල අකුසල කර්ම අවිද්‍යාව තිබෙන තුරු පමණයි හටගන්නේ. අවිද්‍යාංශය යමෙකු සහමුදුන් නැති කලේද ඉන්පසු මේ සංඛාර නාමයෙන් දැක්වෙන කර්ම ඇතිවීමක් වන්නේ නැහැ. දැන් ඒ නිසා ඒ කර්ම ඇතිවන්නේද අවිද්‍යාව තිබෙන තාක් කල් පමණයි. ඒ වගේමයි ඒ කර්ම බලයෙන් නැවත උත්පත්තියක් ලැබෙන්නේද අවිද්‍යාව තිබෙන තාක් පමණයි. ඒ නිසායි අවිද්‍යාංශය පරිච්ඡිත් වෙනවා. අවිද්‍යාවෙන් වට කර ගන්නවා. තණ්හාංශය මූල කියන කෘෂ්ණාව මුල් වන්නාව. කෘෂ්ණා මූලයක් තියෙනවනේ ඒකත් ඒක දැන් තණ්හාව කියන එක ප්‍රධාන වශයෙන් තණ්හාවේ තිබෙන්නේ නැත්නම් තණ්හාවේ ප්‍රධාන තැන තිබෙන්නේ කුමකටද? කෙනෙකු අපේ ජීවත් වීමට. ඒ නිසා තමයි මේ භවෝත්පත්තියට සංහාව හේතු වන්නේ. සංහාව භවෝත්පත්තියට හේතු වන්නේ ජීවත් වීමේ ආසාව පිළිදෙන. ආසාව. ඒ අප්‍රහීන වශයෙන් පවතිද්දීමයි කෙනෙක් මැරෙන්නේ. ඒ නිසා ඒ ඒ අවිද්‍යාංශයෙන් අවිද්‍යාංශයෙන් වට කර ගන්නා ලද ඉකීලේ අවිද්‍යාව හේතු කොටගෙන මේ තමාට යන්නට නැත්නම් තමාගේ ප්‍රතිසන්දිය සිදුවන්නා වූ ස්ථානය සපතින් ආග්‍ය එකක් වන්නට පුළුවන් විපතින් පිරුණු එකක් වෙන්නට පුළුවන් ඒ කොයි එකකට වුවත් එයා නොගිහින් ඉන්නේ නැහැ ඒකේ තිබෙන දැන් අපි ගන්න සපතින් පිරුණයි කියවන් එහි තියෙනවානේ ඒ තිබෙන ආදීනව තිබෙනවානේ ඒ ආදීනව වැහිලා යනවා මේ අවිද්‍යාවෙන් යුක්ත තැනස්සා. දැන් ඒ අවිද්‍යාව තිබෙන නිසා තමයි අපි දෙවුලව ගැන උවද බලාපොරොත්තු වෙන්නේ. අවිද්‍යාව තිබෙන තුරුයි දෙවුලක් පිළිබඳ ප්‍රාර්ථනා තිබෙන්නේ. තිබෙන්නේ මොකද අවිද්‍යාවෙන් දෙව්ලොවේ තිබෙන නරක පැත්ත ආදීනව පක්ෂය වහලා දාන. ඒ නිසා තණ්හාවෙන් මොකද වන්නේ? තණ්හාව වෙන් ඒ පැත්තට නැමෙන බව. නැමෙන බව. තණ්හාංශයේ මූල කියන එක අල්ලා ගන්න බව. ඒකට ආසා කරන බව. ඒක. අවිද්‍යාවෙන් වසා දැමීමත් තණ්හාවෙන් අල්ලා ගැනීමත් කියන මේ දෙක සිදු වෙන තණ්හාංශයේ මූල කියන. ඉතින් අවිද්‍යා තණ්හා දෙක තිබුණයි කියලා හරියන්නේ නැහැ. ඒ තන පහළ වෙන්නට නැත්නම් ඒ තන උත්පත්ති ලබා දෙන්නට ප්‍රතිසන්දිය උපදවන්නට තව උනේ මොකක්ද? කර්මය. ඒකයි සංඛාරේන ජනීයමානං කියන්නේ. සංඛාරේන ජනීයමාන. ඒ කුසල කුසල සංස්කාරයන්ගෙන්. ඒ කුසල කුසල සංස්කාර දෙකම එක කෙනෙකුගේ ප්‍රතිසම්භිය ලබා දීමට ඉදිරිපත් වන්නේ නැහැ. එක්ක කුසලයේ නැත්නම් අකුසලයේ. සංඛාරයෙන් ජන්්‍යම සංඛා සංස්කාරයෙන් කුසල අකුසල කර්මයෙන් උපදවන්නා ජන්්‍යමාන සම්පයුත්තේහි පරිග්‍රහ්‍යමාන එතකොට මේ උපදවන්නේ යමක් උපදවන සංස්කාර දෙක සංස්කාරයන්ගෙන් මොකද්ද උපදවන්නේ කර්මයන්ගෙන් මොකද්ද උපදවන්නේ විපාකය විපාකය ඒකයි සංඛාරේන ජන්්‍යමාන සම්පයුත්තේන පරිග්‍රහ්‍යමාන ඒ සංස්කාරයන්ගෙන් කර්මයෙන් උපදවන්නා වූ ඒ විපාකය කියන්නේ විපාක සිත. ඒ සිත සම්පයුත්තේහි පරිග්‍රහ්‍යමාන ඒ විපාක සිත සංව පවතින එකක් නෙවෙයි. ඒ විපාක සිත ඇතිවන්නේ විපාක සිත සමගම පෙරපසු නොවි ඒහි සංප්‍රයුක්ත වීම වශයෙන් ඇතිවන ඒකුප්පාද ඒක නිරෝධ ඒක ආලම්බන ඒක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සංප්‍රයුක්ත වන්නා වූ චෛතසිකයෙන් එක්ක ඒකයි සංප්‍රයුක්තේ පරිග්‍රහයමාන ගනු ලැබී කියන්නේ ඒ සංප්‍රයුක්ත ධර්මයන් ඒ සිතේ පවතිනවා කොටින් කියනවා වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ප්‍රයත්න සියලු දක්වන චෛතසිකයන්ගෙන්ද යුක්ත සහජාතානං අදිඨාන භාවේන පුබ්බංගම භූතං ඒ සහජාත ධර්මයන්ට ධර්මයන්ගේ හත ගැන්මට නැත්නම් ඒවායේ පිහිටීමට නැත්නම් ඒ සහජාත ධර්මයන්ට උපකාර වීම වශයෙන් පුබ්බංගම භූතං පුබ්බංගම භූතං කියන්නේ ප්‍රධාන වන්නා වූ කියන එක. සිතේ තියෙන ප්‍රධානත්වය ගැන කියන්නේ. සහජාතාන මදිත්‍ථාන භාවේන පුබ්බංගම භූතං. ඒ සහජාත වූ ධර්මයන්ට ඒ සහජාත ධර්මයන්ට ඇතිවීමට ලැබෙන උපකාරය කුමකින්ද ලැබෙන්නේ මේ ප්‍රතිසම්දි සංඛ්‍ය ප්‍රතිසම්දිස්සේ කියන මේ විපාක සිටි. ඒ නිසා දැන් මේ ප්‍රතිසම්දිසිත සහජාත වූ ධර්මයන් උපදවාගෙන උපදින්නා. ඒ නිසා තමයි ඔය ප්‍රත්‍ය කතාවලදී කියන්නේ ඒ ඔක්කාන්තික් කෙනේ ඒ නාම රූපං ආදි වශයෙන් ඔක දැන් ප්‍රතිසන්දිසිත දැන් ප්‍රතිසන්දි ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කොටසක් තියෙනවා කර්මජ රූප ප්‍රතිසන්දි කර්මජ